නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේ කමඨාන් දේශනාව. අද අපි කමඨාන් දේශනාවට මාතෘකා කරගන්නේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින උණුසුම මත සිත පිහිටා සීය පවත්වන භාවනාව. අපි දන්නවා අපේ ජීවිතයේ ආනාපානා සතිය කියන මේ ධර්මතාවය කොච්චර සම්බන්ධකම් පවත්වනවද කියලා. අපට ආහාර පාන නැතුව සතියක් විතර ජීවත් වෙන්න පුළුවන්කම තිබුණත් වතුර නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ දවස් දෙකක් හෝ තුනක්. මේ වගේ தත්ත්වයන් මත ශ්වසන ක්‍රියාවලියේම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය නැවතුවොත් විනාඩියක් දෙකකට වඩා අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ කයේ සම්පූර්ණ ක්‍රියාවලිය ආනාපාන සතිය තුල පවතිනවා. භාග්‍යතුන් වහන්සේ සතර සතිපට්ඨානයේ මේ ආනාපාන සති භාවනා කමඨාන පිළිබඳ දේශනා කරනකොට විශේෂ කාරණා කීපයක් සඳහන් කරනවා. ඒ කාරණා දිහා බලනකොට තථාගතයන් වහන්සේ මේ ආනාපාන සතියට මොනතරම් විශේෂ ස්ථානයක් දීලා තියෙනවද කියන එක පැහැදිලියි. ඒ වගේම තමයි සංයුක්ත නිකායේ ආනාපානසති සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේගේ මේ ශ්වසනය පිළිබඳ විග්‍රහය බලනකොට තථාගතයන් වහන්සේට මේ ශ්වසනය පිළිබඳ මොනතරම් ඥානයක් තිබුණද කියන එක පැහැදිලි. මේ භාවනාව විවිධාකාර කමඨාන් වලින් අපි සිදු කරනවා. ආස්වාසය ප්‍රාස්වාසයේ මතසිත පීඨවීම නාස් තුඩ මත සිත පීඨවීම ආස්වාස ප්‍රාස්වාසය ලී දණ්ඩක්සේ මෙනෙහි කිරීම පිම්බීම ඇකිලිම කියන විවිධ කමඨාන් වලින් මේ ආනාපාන සති භාවනාව අපි වඩනවා අද අපි විශේෂ කමඨාන් ධර්ම දේශනාවක් තමයි අපි මේ ශ්‍රවණය කරමින් සිටින්නේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින උණුසුම මත සිත පීඩා සිය පැවතීම මේ කමඨාන වඩන භාවනා යෝගියා තමන්ගේ චිත්තානුපස්සනාව එම නැත්තං සීය මේ ආස්වාසේ ප්‍රාස්වාසේ උණුසුමට තබනකොට තමන්ට තේරෙනවා මේ උණුසුම තමන්ගේ කය තුලින් එළියට නික්මෙන්නා වූ ධර්මතාවයක් බව. කයේ සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට මේ කයේ උෂ්ණත්වය වැඩි වෙනවා. අපි දන්නවා විවේක සුවයෙන් අපි වාඩි වෙලා ඉන්නකොට අපට දාඩිය දාන්නේ නමුත් අපි මාන්සි වෙලා විවේකයක් නැතුව වැඩ කරනකොට අපේ මුළු ශරීරෙම දාඩියෙන් තෙත් වෙනවා. දාඩිය කියන්නේ වෙන මොකවත් නෙමෙයි ශාරීරියේ උෂ්ණත්වය සෙල්සියස් 37ට වඩා වැඩි වෙනකොට ඒ උෂ්ණත්වය පාලනය කරන්නට ඕනේ නැත්නම් සෛල පිච්චිලා මැරෙනවා. සෛල වලට වෙන විනාශකාරී තත්ත්වය අඩු කරගන්න ශරීරයට ිතකාමී උණුසුම නඩත්තු කරගෙන යන්න කයේ වතුර ටික සෛල වලට දාලා තෙමලා ඒ උණුසුම සෙල්සියස් 37න් නඩත්තු කරනවා. දාඩිය දානවා කියන්නෙම කයේ උෂ්ණත්වය සීමාවට වඩා වැඩි වුණා කියන එක. එහෙනම් මේ උෂ්ණත්වය වැඩි වෙන්නේ කයේ ක්‍රියාකාරීත්වය වැඩි වුණොත්නේ. එහෙනම් මේ ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න හේතු මොනවද කියලා බලනකොට ඒකට හේතු තමයි ලෝභය, ద్వේෂය, මෝහය. එක්ක ලෝභයක් නිසා කය කලබල වෙනවා නැත්තම් द्वේෂයක් නිසා කලබල වෙනවා. එහෙම නැත්තම් මෝහයක් නිසා කලබල වෙනවා. මුලාව නිසා අනි අනන්ත අප්‍රමාණ අපි කැළඹිච්ච අවස්ථා තියෙනවා. කෙනෙකුගෙන් පලිගන්න කෙනෙකුට දුක් දෙන්න වෛරය සංසිඳව ගන්න අපි යම්කිසි අරමුණක් කරගෙන වැඩ කරනවා නම් ජීවිත කාලෙම අපට සිද්ධ වෙනවා කැළඹෙන්න. ඒ වගේම තමයි ගොඩාක් ධනවත් වෙන්න, පෝසත් වෙන්න, වස්තු රැස් කරන්න ගියාම රාදවල් දෙකේ නිදි මරාගෙන වැඩ කරන්න වෙසෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ලෝකේ කය කැළඹෙන්න ප්‍රධාන හේතු තුනක් තියෙනවා ලෝභ දේශ මෝහ කියලා. මේ හේතුන් නිසා මේ කය කැළඹෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරලා බලනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ කයේ උණුසුම සමහර වෙලාවට අඩු වෙනවා. සමහර වෙලාවට මේ උණුසුම ගොඩාක් වැඩි වෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා බලනකොට මේ සිත කැළඹෙන සෑම අවස්ථාවකදීම උණුසුම වැඩි. සිත කැළඹෙන අවස්ථාවල් අවම වෙනකොට උණුසුම අඩු වෙනවා. ආනාපාන සති භාවනාවේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින උණුසුමට සිත පීටලා සීය පවත්වනකොට Tamanට උණුසුම හොඳට දැනෙනකොට භාවනා යෝගියාට වැටහෙනවා Tamanට උණුසුම විතරක් නෙමෙයි දැනෙන්නේ මේ කයේ කැළඹිච්ච ස්වභාවයකුත් දැනෙනවා එහෙනම් මේ උණුසුම කියන මේ ධර්මතාවය මොකද්ද කියලා බලනකොට උණුසුමට එහෙම නැත්නම් රස්ණයට අපි සමාන කරලා තියෙනවා ලෝකෝත්තර වචනයක් द्वේෂය කියලා ද්වේෂය කයේ වැඩි වෙනකොට තරහා යනකොට තමයි කයේ රත් වීම ඇති වෙන්නේ. ලේ කෝප වෙනවා, ලේ රත් වෙනවා, අදි රුධිර පීඩන ඇති වෙනවා. එහෙනම් මේ රස්ණය කියන ධර්මතාවය ද්වේෂයට සමාන නම් ද්වේෂය අපේ කයේ පවතින තාක්කල් ඔය උණුසුමේ ප්‍රශ්නේ පවතිනවා. එනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ප්‍රශ්නයට සිත පීටලා සිය පවත්නකොට මට මොනවද වෙන්නේ? මට මොනවද කරන්න පුළුවන්? මේ උණුසුම කින කමඨාන මම ආස්වාස ප්‍රාස්වාසයෙන් ප්‍රගුණ කරනකොට මට මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියන මේ අවබෝධය තුළින් මේ භාවනාව නැවත නැවත වඩනකොට මේ භාවනා යෝගී තාපසයාට තේරෙනවා මේ හැම දෙය තුළම උණුසුමක් පවතිනවා මේ උණුසුම නවත්තන්න ඕනේ. පළවෙනි උණුසුම තමයි මගේ ඇස් මම මේ දකින නාම අනේ ලස්සනයි මට අයිති වුණොත් කොහමද මේ ඉඩම ලස්සනයි මට ලියෝ ගත්තොත් කොහමද මේ වගේ ගයක් මං අදාගත්තොත් කොහමද කියලා මම පිච්චෙනවා ලෝභෙන් පිච්චෙනවා අන්න මේ රස්නිය නිවන්නට ඕනේ මට යම්කිසි දෙයක් ඇයෙනකොට මං කැළඹෙලා උඩ පැනලා කෑ ගාලා එහෙම මට බැනලා රියනවද මට බනින්න අයිතිය මොකද්ද මම අනිවාර්යෙන් පලි ගන්නවා වන්දිය ගන්නවා කියන කැළඹිල්ල නිසා द्वේෂෙන් රත් වෙනවා ඒ වගේම තමයි රසවත් දේවල් කන බොනකොට අනුන් ගැන ඕපදූපා කතා කරනකොට ඉස්වචන පරුසා වචන ඒවා කතා කරනකොට දන්නේම නැතුව මෝහයෙන් උණු වෙනවා රත් වෙනවා එහෙනම් මේ ලෝකේ අපි මේ කයේ උණුසුමට සමවැදිලා බලනකොට මේ තාපසතුමාට ඥානයක් පාළ වෙනවා මේ ලෝකයේ හැමතැනම උණුසුමක් පවතිනවා. දැවෙන ස්වභාවයක් පවතිනවා. රාගයෙන් දැවෙනවා, ලෝභයෙන් දැවෙනවා, ద్వේෂයෙන් දැවෙනවා, වෛරයෙන් දැවෙනවා, මාන්නයෙන් දැවෙනවා, ආහංකාරයෙන් උඩඟුවෙන් දැවෙනවා, මාන්නයෙන් බලලෝභකමෙන් දැවෙනවා, මේ සෑම දෙයක් දිහා බලනකොට මේ තාපසයාට තේරෙනවා මේ රස්ණය තමයි මේ ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නය. මේ රස්ණයට විසඳුමක් දෙන්න බැරිව මේ ලෝකේ හැමෝම මේකට අවු වෙලා පිච්චි පිච්චි ඉන්නවා මේ කාමක ලෝකේ. පංචකාමයන් වලින් පිරිච්ච මේ පංචකාමයන් වලට විතරක් Tamanගේ විඥානය සීමා කරගෙන මේ සසරේ ඇවිදින ලෝක සත්වයාම මේ ගිනි ජාර්ති වලින් දැවෙනවා මේ ලෝකයේ හැමතැනම තියෙන ගිනි බව තේරෙනවා තේරුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයෙම දැවෙනවා නම් පිච්චෙනවා නම් මේ ගින්න කියන තේජෝ ස්වභාවය පවතිනවා නම් මා විසින් මේ ස්වභාවයෙන් නිදහස් වෙන්න කුමක් කළ යුතුද? ගින්නෙන් මා නිදහස් විය යුතුයි, ගින්නේ ස්වභාවය අයින් කළ යුතුයි කියන දැඩි තීරණයකට එනවා. හැයෙන් බලන හැම මොහොතෙම ලෝභයෙන් මන් දැවෙනවා නම්, ద్వේෂයෙන් දැවෙනවා නම් මේකෙන් මන් නිදහස් වෙන්න ඕනේ නිදහස් වුණොත් ප්‍රශ්නේ විසඳුණා. එනම් මේ द्वේෂය කියන ධර්මතාවයෙන් මං නිදාස් වෙච්ච දවසක මම සසරෙන් එතර වෙනවා කියන විශ්වාසය එයා තුල අට ගන්නවා. සංයුත්ත නිකායේ පංචක නිපාතයේ අභිනන්දන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් द्वේෂය නිටාවටම නිරෝධ කළා නම් द्वේෂය කියන කෙලෙසය නැති කළා නම් අනාගාමි වෙනවාට මම අප වෙනවයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් द्वේෂය කියන ධර්මතාවය අපෙන් අයින් වුණොත් අපි අනාගාමි ඵලයටපත් වෙලා අරියත් මාර්ගය යන උත්මයෙක් බවටපත් වෙනවා. එහෙනම් द्वේෂය අපගෙන් අයින් කරලා අනාගාමි වෙන්න පුළුවන්කම තියෙද්දී අපි මේ द्वේෂය තාම තේරුම් ගත්තේ නැ මේ භාවනා යෝගියාට මේක වැටහෙනවා. මේ ලෝකේ හැමතැනම නාම රූප ඇති වෙලා නැති වෙලා යනවනම් මේ වස්තු නිර්මාණය වෙවි නැවත නැවත විනාශ වෙලා යනවනම් ඇයි මම මේ දේවල් වලට අයිතිකම් කියන්නේ? ඇයි මේ දේවල් මං සතු කරගන්නේ? මේ දේවල් මගේ අයිතිය තියාගෙන මම මොනවද මේ විඳින්න හදන්නේ? මට විඳින්න බෑ. ඇයි මේ ලස්සන මං වින්දට මට විඳින්න බෑ. ලස්සන ලස්සන තියෙන තැනේ තියෙනවා. මගේ ඇස් දෙක බඹ ගානක් ඈතින් තියෙනවා. එහෙනම් මේ මොකවත් මට එකතු වෙන්න පේනවයි කියන මානසිකත්වයේ මත නැති තෘප්තියක් මම වින්දනය කරනවයි කියලා සෑයීමටපත් වෙනවා. ඇත්තටම එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් රස විඳින්නේ කවුද කියලා බැලුවාම ඇත්තටම රස විඳින්නේ දිව කියලා අපට කියන්න වෙනවා. එහෙනම් දිව විතර කපලා අරගෙන ලුණු හැඹුල් වල තවරනකොට අපට දිව දිවට රස දැනෙනවද කියලා බැලුවාම රස දැනෙන්නේ නැහැ. එහෙනම් දිව අපට සම්බන්ධ වෙලා තියෙද්දි දැනෙනවා නම් ඒ දැනෙන්නේ අපේ සිතට. මන්ද මානසිකත්වයේ නැත්නම් මානසිකත්වයේ විකෘති වෙච්ච කෙනෙකුට ලුණු දුන්නාම එයා ලුණු ටික කනවා. එයාට දන්නේ නැහැ මේක ලුණු රසයි කියලා. මිරිස් කරල් පිටින් කනවා එයා දන්නේ නැහැ මේක සැරයි කියලා. ඇයි මනස විතරයි තේරුම් ගන්නේ තිත්ත රස, කාට රස, අඹුල් රස, පැණි රස කුමක්ද කියන එක. එහෙනම් මෙතන රස විඳින සෑම ස්පර්ශයකදීම අපගේ සිත මුල් කරගෙන තමයි මේක විඳිනු ලබන්නේ. ඇයෙන් දකින්න කිසිම දෙයක් ඇයෙන් දකින්නේ නැහැ, මනසින් දකින්නේ. ඒම ඇයෙන් දකිනවා නම් ඇහැ ගලවලා තිබ්බාම පේන්න දෙපාය. එහෙනම් මේ ඇය මේ චක්කුව මේ චක්කු ප්‍රසාදයන් එක මේ ස්නායු පද්ධති වලට සම්බන්ධ වෙලා මේ සිතින් තමයි දකින්නේ ආවල් අඹගා මන් දැක්කා. ඒ අඹගයේ මල් පිපුණා. ගෙඩිත් තිබුණා. එහෙනම් මේක මනසින් දැක්කේ. එහෙනම් සමාජයේ සම්මුතියක් වශයෙන් පවතින අඹගා කියන මල් කියන ගෙඩි කියන මේ සෑම සම්මුතියක් මෙයා ප්‍රත්‍යක්ෂ කළා. මේ විදියට මේ අසකන දිවනාසය සමසිත මේ ලෝකයේ පවතින සතරමා භූතයන්ගෙන් නිර්මාණය වෙච්ච නාම රූපත් එක්ක ගනුදෙනු කරමින් මේ නාම රූපත් එක්ක විශාල සම්බන්ධයක් පවත්නවා මේ නිසා මම දැවෙනවා මේක විඳින්න මේකට කියන පංචකාම කියලා එනම් පංචකාමයන් විඳින මේ ස්වභාවයේ ගින්නේ මම නිදාසුනොත් මේ தත්යෙන් මට මිදෙන්න පුළුවන් වුණොත් මගේ නිවීම මෙතනමයි තියෙන්නේ මේකෙන් මට නිවෙන්න පුළුවන් කියන ඥානය පාළ වුණාම ආයතන අයතුලින්ම අසකන දිවනාසය සමසිතෙන් ගනුදෙනු කරන සෑම සංඥා සංස්කාර ධර්මයකින්ම මම දැවෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් සම්බන්ධකමින් බිඳිලා ඉන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මම නිවෙනවා රාත් වෙනවා කියනක ප්‍රත්‍යක්ෂ වෙනකොට මේ සම්මා දෘෂ්ටියට තමයි අපි කියන්නේ සෝවාන් ඵලය කියලා. ආස්වාසේ ප්‍රාස්වාසේ පවතින උණුසුම මත සිත පීඨා සීය පවතන භාවනා යෝගියා උණුසුමට තමයි සමවැදුනේ. උණුසුම දියා තමයි බලාගෙන සිටියේ. දැන් මේ භාවනා යෝගියාගේ අවබෝධය ගොඩාක් වෙනස්. එයා දන්නවා මේ කයේ ආස්වාසේ ප්‍රාස්වාසේ පවතින උණුසුම වාගේ මේ ඇස් වලින් මම දැවෙනවා රත් වෙනවා කන් වලින් දැවෙනවා රත් වෙනවා නාසයෙන් දැවෙනවා රත් වෙනවා දිවෙන් දැවෙනවා රත් වෙනවා කයේ ස්පර්ශයේ ඇඟින් වලට මම දැවෙනවා රත් වෙනවා මට ඕන විදිහට මං සිතිවිලි වලින් කල්පනා කරලා ලෝකෙම අමතක වෙලා මුලාවෙන් දැවෙනවා එහෙනම් මේ කය තුල පැවතෙන මේ දැවීමේ ස්වභාවය මේ භාවනා යෝගියාට වැටහුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේක නැවතුවොත් ඒකාන්ත වශයෙන්ම මම පිරිණිවෙනවා මට සසරෙන් එතර වෙන්න පුළුවන් නමුත් ප්‍රශ්නයක් තියෙනවා මේක නවත්තන්න බෑ මේක සංකීර්ණ ප්‍රශ්නයක් පේන බව මන් දැනගන්නවා දැනගත්තා මං අහුවෙනවා ඇයෙන බව දැනගන්නවා දැනගත්තාම ඇහුනේ මේකයි කියලා මං අහුවෙනවා රස දැනිච්ච ගමන් දැනුනේ මේකයි කියලා දැනගන්නකොට මං අහුවෙලා ඉවරයි එහෙනම් කයට ස්පර්ශයක් දැනෙනකොට ස්පර්ශය දැනෙන මොහොතේම මං අවුවෙලා ඉවරයි. මේ විදියට මේ ආයතන අය මේ නාම රූපත් එක්ක නිතරම අසුවෙමින් පවතිනවා. මේ නාම රූප වලට පුළුවන් කමක් නැහැ සසරේ විමුක්තිය සලස ගන්න. මේ අවබෝධය ඇති වෙනකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා. දැන් එයා තුළ සම්මා දෘෂ්ටි ඥානයක් තියෙනවා. සම්මා දෘෂ්ටි ඥානය කියලා කියන්නේ නිවන නිවැරදිව දැන ගැනීම හා නිවනේ මාර්ගය ප්‍රත්‍යක්ෂ කර ගැනීම ඥානය. මේ ඥානය ආයෝජනය කරලා මේ භාවනා යෝගියා කල්පනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ හැම දෙයක්ම මම බලාපොරොත්තුෙන් බලන නිසා තමයි මට මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ මොකද්ද දන්නේ කියලා බලනකොට පොල් ගාබව මං අඳුර ගන්නවා. කවුද දන්නේ අසවලා මේ අර කරවලෙන් එන්නේ කියලා උවමනාවෙන් බලාපොරොත්තුෙන් බලනකොට මේ ආවල් උපාසක පියා කියලා අපි දැනගන්නවා. එහෙනම් මේ බලාපොරොත්තුෙන් මේ දේවල් ගනුදෙනු කරන නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ කියන ඥාණය පාළ වෙනවා. මේක තව ටිකක් ගවේෂණය කරලා බලනකොට අපි යම්කිසි කෙනෙක් ඇවිල්ලා අපට ආදරෙන් කතා කරන්න ඕනේ අනුකම්පාවෙන් අපෙත් එක්ක කටයුතු කරන්න ඕනේ. අපෙත් එක්ක හොඳට ආශ්‍රය කරන්න ඕනේ ලෝකෝත්තරව කියලා බලාපොරොත්තු වෙනකොට ඒ කට්ටිය ඇවිල්ලා අපට නිନ୍ଦා අපාස කරලා වේදනා පීඩා දෙනකොට දැන් අපි කැළඹෙන්නේ නැද්ද? පුදුමාකාර දුකක් අපට දැනෙනවා. අනේ මේ මිනිස්සු අපට හොඳට කතා කරයි, දානමාන දෙයි, අපෙත් එක්ක ජීවිත කාලෙම සන්තෝෂයෙන් ලෝකෝත්තර සම්බන්ධයෙන් ඉඳී කියලා බලනකොට මේ මිනිස්සු පොළු අරගෙන ආවා කතා කරන්න, කැතවචන කතා කළා. ඇයි මේම වුනේ? අන්න අර බලාපොරොත්තුව කැඩුනා. පුදුමාකාර වේදනාවක් අටගත්තා. එනම් මේ දැවෙන ස්වභාවය ඇති වෙන්නේ ද්වේෂය ඇති වෙන්නේ බලාපොරොත්තු කැඩෙනකොට එහෙනම් අපේ දරුවෙක් අපි බලාපොරොත්තු වෙනවා ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ කියලා. ඒ දරුවා කැමති චිත්‍ර හැඳලා චිත්‍ර ශිල්පියෙක් වෙන්න. අපි එයාට ගණන් උගන්වනවා එයා කොළ කෑලිවල චිත්‍ර හඳිනවා. දැන් දෙමව්පියන්ට පුදුමාකාර වේදනාවක් ඇති වෙනවා බලන්න ඉංජිනේරුවෙක් බී කරන්න හදනකොට මෙයා සීගිරි බිතසිතුවම් ඇඳ ඇඳ මොකද්ද මේ කරන යුද්ධය කියලා බලනකොට හරියට කලකිරෙනවා එහෙනම් අපි බලාපොරොත්තු එක්ක ගනුදෙනු කරන නිසා බලාපොරොත්තු කැඩෙනකොට අපට විශාල දුකක් ඇති වෙනවා. අපි ගෙදරට වැඩකාරයෙක් ගන්නවා මෙයා නම් හොඳම ඔරෙක් අපි ගන්නෙ වැඩට කවදාරි දවසක ගෙදර තියෙන ඒ ඇතිලීටන් අරගෙන යනවා පාවිච්චිලා තියෙන සෙරප්පු ටිකත් අරන් යනවා කවදාරි මෙයා බඩමුට්ටුත් එක්ක අතුරුදාන් වෙන හොරෙක් කියලා දැනගෙන අපි හිටියොත් එයා අතුරුදාන් වුණා මං කිව්වේ එදා මං කිව්වනේ මෙයා මෙහෙම කරනවා කියලා. මෙයා මේ වගේ කරන කෙනෙක් නිසා මං දැනගෙන හිටියනේ කියලා අපට දුකක් නැහැ. අපි ආ විශ්වාස කරන අපේම gedara කෙනෙක් වාගේ. අපේම දරුවෙක් වාගේ. කවදාවත් මෙයා මේකෙන් මොකවත් ගන්නෙ නැහැ. මෙයා මේ gedara තියෙන බඩමුට්ටු Tamange වාගේ පරිස්සම් කරයි කියලා හිතනකොට එයාගෙන් අකටයුත්තක් වුණත් අපේ අදවත පැලෙන්න වාගේ දුකයි. අනේ මෙච්චර විශ්වාස කරපු මේ මිනිස්සයා මේම කළානේ ඉතාගන්නවත් බෑ මේ ලෝකේ කාවද අපි විශ්වාස කරන්නේ විශ්වාස කරන්න පුළුවන් මිනිස්සෙ මේ ලෝකේ නැහැ කියලා පුදුමාකාර කම්පණයටපත් වෙනවා එහෙනම් මේ කම්පණයට හේතුව අපි අනවශ්‍ය බලාපොරොත්තුවක් එයා කරේ තබපු නිසා ඇයි අපි බලාපොරොත්තු තැබුවේ එයා අපට අනවශ්‍ය දෙයක් නොකරයි කියලා ඇයි අපි බලාපොරොත්තු තැබුවේ ජීවිත කාලෙම විශ්වාසවන්ත වෙයි කියලා? අන්න ඒ බලාපොරොත්තුව තමයි මෙතන ප්‍රශ්නෙට හේතු වුනේ. එහෙනම් අපේ දරුවන්ට අපි යුතුයකම් වගකීම් කරලා උගන්නලා ඒ දරුවාගේ අනාගතය අදලා දුන්නා මේ දරුවා සන්තෝෂෙන් එයා ජීවත් වෙනවා අපට බේත් දුන්නේ නැහැ අපට බත් දුන්නේ නැහැ ළඟ ඉඳලා අම්මා තාත්තගේ සැප දුක බැලුවේ නැහැ කියලා අපි දුක් වෙන්නේ අපි එම බලාපොරොත්තු තියාගෙන හිටියොත් එහෙනම් අපි බලාපොරොත්තු ඇතුව ඇස කන දිව නාසය සමසිතෙන් ගනුදෙනු කරන සෑම මොහොතක් ගානේ අපට දුක් විඳින්න සිද්ධ වෙනවා බලාපොරොත්තු කියන දොරටුවෙන් තමයි දුක ඇතුල් වෙන්නේ එහෙනම් කෙනෙක් කැමති වෙලා ඉන්නවා අම්මයි තාත්තයි අර රස්සාවක් අරන් දෙන්න ඕනේ කියලා එහෙනම් ඒ බලාපොරොත්තුෙන් ඉන්නකොට අම්මයි තාත්තයි කියන නෑ නෑ රස්සාවලට යන්න ඕනේ ගෙදරට වෙලා වැඩක් බලන් ඉන්න කියනකොට මේ ලෝකේ පළවෙනි හතුරා කවුද කියලා ඇහුවොත් එයා කියන්නේ අම්මයි තාත්තයි කියලා. ඇයි අම්මා තාත්තා දකින්න කොටත් එයාට තරහා යනවා. ඒ වගේම එයා කැමැතිම පාඨමාලාවට අම්මයි තාත්තයිගෙන් මුදල් ගෙවලා අන පුතා එන ඉගෙන ගන්න කියලා කිව්වම කැමැත්තෙන් ඉගෙන ගන්න යනවා. මේ ලෝකෙන්න ගොඩාක් කැමැති කෙනා කවුද කියවම ටක් ගාලා කියන මගේ අම්මයි තාත්තයි. ඇයි මේ ලෝකේ කැමැතිම කෙනා එයා. බලාපොරොත්තු ඉට වුණොත් ඒකට කියනවා අපි කාමසුකල්ලිකාන යෝගී අන්තයේ සුඛය කියලා. බලාපොරොත්තු කැඩුනාම අපි කියන අත්තකිලමතාන යෝගයේ දුක කියලා. එහෙනම් මේ අන්ත දෙක නිර්මාණය වෙන්නේ බලාපොරොත්තුව කියන අත්තිවාරම මත බලාපොරොත්තු ඉටු වුනොත් සුඛයි බලාපොරොත්තු බිඳුනොත් දුකයි. මේ අවබෝධය මේ භාවනා යෝගියාට අටගත්තාම මේ ඥානය පාලෝනාම මේ භාවනා යෝගියා බලනවා මේ ගස්දියා මොනවද මේකේ තියෙන බලාපොරොත්තුව අඹගා අඹගඩිය ඇදෙනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවානේ කන්නෙන් කන්නට බලාපොරොත්තුවක් තියෙනවා මේකේ කරත්ත කොළඹ ගෙඩි 100ක් 200ක් හම්බෙයි කියලා තැඹිලි ගාදියා බලනකොට බලාපොරොත්තු තියෙන මාස දෙකෙන් දෙකට තැඹිලි ඉත්තක් හම්බෙනවා එහෙනම් තැඹිලි ටිකක් බොන්න පුළුවන් කියලා එහෙම බලාපොරොත්තුවකුත් තියෙනවා දොඩම් ගෙඩිය දිහා බලනකොට ගාදියා බලනකොට අවුරුද්දට දෙපාරක් විතර ගෙඩි හම්බෙනවා දොඩම් ටිකක් බොන්න පුළුවන් සුවසේ කියලා අන්න මේ බලාපොරොත්තු තියෙන නිසා තමයි gediya දෙන්නේ නැත්තේ ඇයි මල්ලා දෙන්නේ නැත්තේ ඇයි ලේන්නු කනකොට ඒ දඬුලෙන්නු මේ කුරුම්බා බොනකොට හරියට තරහා යනවා බලන්නකො මේ ඔක්කොම බොනවනේ එක හිතක්වත් පී දෙන්න දෙන්නේ නැහැ කියලා අර සත්තු කෙරේ හරියට තරහා එහෙනම් මේ ලෝකේ සෑම නාමයක් රූපයක් දිහා බලනකොට මේ නාම රූපات එක්ක අපට තියෙන බලාපොරොත්තුව තමයි මේ දුකට හේතුව මේ බලාපොරොත්තුව අයින් කරන්න පුළුවන් නම් බලාපොරොත්තු නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් නම් හම්බෙන්නේ පිළිණු වෙච්ච පිට්ටු කෑල්ලක්ද සන්තෝෂයෙන් වළඳනවා හේතුව අද මට තියෙන්නේ මගේ කර්මයට මේ පිට්ටු කෑල්ල විතරයි ලියවිලා එහෙනම් මගේ කර්මයට හම්බෙච්ච පිට්ටු කෑල්ල සන්තෝෂයෙන් ඒක වළඳලා පින් දෙනවා. ඒ වගේම තමයි අපගේ කර්මයට අද ලැබෙන්න තියෙන්නේ ඊල් දාණයට ව්‍යංජනයයි බතුයි නම් අනිවාර්යයෙන්ම ඒක කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. සක්විති රජ කෙනෙක් ආවත් එයාට කොච්චර රාජධානියක් තිබුණත් එයාට ඒක වෙනස් කරන්න බෑ. ඒක ඒ තාපසයා ලැබිය යුතුයි. එහෙනම් මේ ලෝකයේ සෑම දෙයක්ම කර්මානුරූපී වෙන දෙයක්. එහෙනම් අපේ ස්වාමි පුරුෂයා භාර්යාව අපට තීරණය වෙන්නේ, දරුවෝ තීරණය වෙන්නේ, සේනාසන විහාරස්ථාන තීරණය වෙන්නේ, අපේ රස්සාව අධ්‍යාපනය තීරණය වෙන්නේ, සමේ වර්ණය, ඥානය, ආයුෂය තීරණය වෙන්නේ හැම එකක්ම අපේ කර්මානුරූපී. එහෙනම් කර්මය කල්ැතුව තීරණය කරලා ඉවරයි ඉපදෙන්නත් කලින් ඉපදුනොත් ඉන්නේ මෙච්චරයි කියලා. කර්මානුරූපීව පෙර භවයේ තීරණය කරලා ඉවරයි මේ භවයේ කොච්චර උසට ඇදෙනවද කොච්චර කාලයක් ඉන්නවද මොන පාටටද ඉපදෙන්නේ මොන භාෂාවද කතා කරන්නේ කොච්චරක් ඉගෙන ගන්නවද කොච්චරක් වතුර බොනවද කොච්චරක් කෑම කනවද කොය කොය තැන්වලද ජීවත් වෙන්නේ කොච්චර ඇඳුම් හම්බෙනවද ධන ධාන්‍ය හම්බෙනවද ඔක්කොම තීරණය කරලා ඉවරයි එහෙනම් මේ හැමදේම කර්මානුරූපීව වෙනවා. ඇයි මම කර්මානුරූපීව වෙන්න තියෙන දේ යහපත් වෙනවා නැති එකක් පටලගෙන මම බලාපොරොත්තු වෙන්නේ. මේකෙන් මට තැඹිලි ගෙඩියක් හම්බෙන්නේ අවුරුදු දෙකකට සැරයක් නම් ඒ දෙකකට සැරයකින් ලේන්නුන්ටත් එපා වෙලා උන් කාර්යබහුල වෙලා බොන්න නැතුව අත්හැරිලා ඒක පීදිලා ඒ කාලෙට ඒක හම්බෙනවා ඊට කලින් ලේන්නුන්ට ගාන්න බනින්න ගියාම එලවන්න ගියාම භාවනාව පැත්තකින් තිබිලා දැන් තැඹිලි ගහේ මුරකාරයා වෙන්න එපාය. ඒකේ මුර සේවාව කරන්න එපාය පඩියක් නැතුව. එහෙනම් මේ ධර්මතාවය මේ භාවනා යෝගියාට වැටහිලා මේ ඥානය පාලවනාම මේ ලෝකයේ පේන සෑම සංඥා සංස්කාර ධර්මයක්ම නාම රූප ධර්මයක්ම කර්මානුරූපීව ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා අපට වෙනස් කරන්න මොකවත් නැහැ වෙනස් කරන්න අවශ්‍යත් නැහැ අපට තියෙන බලාපොරොත්තු නැතුව සිදුවෙන දෙයට වර්තමානයේ තුල ඉඳගෙන ඒකට මූණ දීලා සන්තෝෂ වෙන්න කියන ඥානය පාළ වෙච්ච ගමන් එයා තවත් පියවරකින් මේ ලෝකයේ තියෙන නාම රූප වලින් නිදාස් වෙනවා බැඳීම් වලින් නිදාස් වෙනවා ඒ කියන්නේ එයා සකු르දාගාමි ඥානයටපත් වෙලා එහෙනම් මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින උණුසුම මත සිත පීඨා සීය පවත්තන භාවනා යෝගියා සකු르දාගාමි ඥාණයටපත් වෙලා කල්පනා කරනවා මේ ලෝකයේ සෑම දෙයක්ම සුන්දරයි හැම දෙයක්ම ලස්සනයි හැම මිනිසෙක්ම ගුණයාපත් මේ ලෝකේ නරක මිනිසෙක් නැහැ ඇයි හොඳ මිනිස්සු හොඳ කියලා ಗುಣ කියලා අපේ මාන්නය ගැන අපට අවබෝධය ඇති කරලා යනවා. මම උඩඟු වෙන්නේ කොච්චරක්ද? ඊතුවක්කාර වෙන්නේ කොච්චරක්ද? මම මේ ගෞරව ප්‍රශංසාවට කොච්චර පිනිහෙලා යනවද? කොච්චර කැමැතිද කියන එක මට අවබෝධ කරලා යනවා. ඒ වගේම නිନ୍ଦා අපාස කරලා අගෞරව කරන කෙනා මන්ට කොච්චර තරහා යනවද? ඉවසීම මං කොච්චර වඩලා තියනවද? මට ඔරොත්තු දෙන සීමාව කොච්චරද? ඒ ටික උගන්වලා යනවා. බලනකොට මේගොල්ලෝ ඔක්කොම කම්මට්ටානාචාර්යවරු කමටාන් දෙන කට්ටිය අර කට්ටිය ඇවිල්ලා මාන්නිය කොච්චර තියනවද කියලා කමටාන් දීලා යනවා මේ කට්ටිය ඇවිල්ලා ඉවසීම කොච්චරක් තියනවද කියලා මනලා බලාගන්න කියලා කමටාන් දෙනවා එහෙනම් මේ ලෝකයේ සෑම මිනිසෙක්ම මගේ අම්මා වෙලා තාත්තා වෙලා දරුවෙක් වෙලා ඉපදුනා කියන එකට එකම සාක්ෂිය ඒගොල්ලන්ගේ යුතුයකම් වගකීම් අරියට කරනවා දරුවන්ට දරුවෙකුට කරන්න තියෙන හොඳම යුතුයකම තමයි අරියත් බෝධියටපත් කරලා පිරිණිවන් අවශ්‍ය කටයුතු කරලා දෙන එක. එහෙනම් අපගේ පරිණිරවාණයට මේ කට්ටිය උදව් කරනවා. අනේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මාන්නය අදලා නැහැ. මාන්නය අදාගන්න තියෙන බව දැනගන්න කියලා ප්‍රශංසා කරලා ಗುಣ කියලා අපේ මාන්නය අපට තේරුම් කරලා දෙනවා. ඔබ වහන්සේ කන්ති පාරමිතාව වඩලා නැහැ මෛත්‍රී භාවනාව පරිපූර්ණ කරලා නැහැ ඒ පාරමිතාව තාම මග නවත්තලා ඔබ වහන්සේක වඩා ගන්න තාම වැඩිලා නැති බව තේරුම් ගන්න කියලා හොඳ සීරු බැනලා අපි තුල තියෙන द्वේෂය තරහ අපට මතු කරලා පෙන්නලා දීලා යනවා. එහෙනම් මේ ලෝකයේ හැම කෙනාම අපේ දෙමව්පියෝ ඒගොල්ලෝ අපට කමටාන් දෙනවා. භාවනා උපදෙස් දෙනවා. අපේ ಗುಣධර්ම වලට අවවාද අනුශාසනා දෙනවා. අපි හැමෝටම කියන අසවලා මට බැන්නා අක්කොච්චි මං අවදි මං අජිනි මං ආසි මේ කියන තථාගතයන් වහන්සේගේ යමක වග්ග ගාථාවක දේශනාවට අනුව අසවලා මට බැන්නා නින්දා කළා අගෞරව කළා ක්‍රෝෂ කළා කියලා අපි කියනවා ඇත්තටම නින්දා කරන්නේ මොනවද අපේ අඩුව නේද අගෞරවයටපත් කරන්නේ අපේ දුස්චරිතය නේද අපට වෛර කරන්නේ අපේ තියෙන දුස්සිරිතභාවය නේද මේ ලෝකයේ ගුණ යාපත්කමට වෛර කරපු කෙනෙක් ඉන්නවද? යාපත් ගතිගුණ වලට නිඳා කරපු කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් නෑ. මේ යාපත් දේවල් වලට ප්‍රශංසා හම්බෙන්නේ. එහෙනම් යම්කිසි කෙනෙකුට යමෙක් කියලා බනිනවා නම් නිඳා කරනවා නම් අපාස කරනවා නම් ඇත්තටම සාදුකාර දීලා සන්තෝෂ වෙන්න ඕනේ. හේතුව එහෙම දේවල් කරන්න මන් තුල දේවල් තිබිලා තියෙනවා. මං තාම රාත් වෙලා නෑ මගේ තාම අඩු තියෙනවා කියන එකට සාක්ෂියක් නේද ඒ ප්‍රතිචාරය එහෙනම් මිනිස්සු අපට උදව් කරනවා හොඳ දේවල් නරක දේවල් දෙකම නිරෝධ කරන්න එහෙනම් මේ ලෝකයේ කල්යාණ මිත්‍රයෝ දෙදෙනෙක් ඉන්නවා එක කල්යාණ මිත්‍රයක් තමයි යහපත් දේවල් වලට උපදෙස් වවාද දෙන කෙනා අනිත් කල්යාණ මිත්‍රයා තමයි අයහපත් දේවල් වලට අවවාද අනුශාසනා දෙන කෙනා. එහෙනම් අවවාද අනුශාසනා ටිකක් සැරෙන් කරන්න වෙන නිසා ඒගොල්ලෝ සැරෙන් ඇවිල්ලා නිඳා කරලා අපේ අඩුව පෙන්නනවා. ඒත් ඒගොල්ලෝ කියන්නේ මේ අඩුව හදාගන්න කියන එකමයි. ඇයි ඒගොල්ලන්ට තියෙන ඕමනාව අපේ අඩුව පෙන්වන්න? ඒ අඩුව පෙන්වුව බැරි වෙලාවත් මේගොල්ලෝ හදාගනී. අඩුව දකින්න නැති නිසා තමයි මේගොල්ලෝ හදාගන්න නැත්තේ. එහෙනම් පෙන්නුවොත් බැරි වෙලාවත් මේගොල්ලෝ හදාගන්න ඉඩ කියන ඒ අදහස ඒගොල්ලෝ තුල තියෙනවා. එහෙනම් මේ ලෝකයේ කිසිම කෙනෙක් අපට බනින්නේ නැහැ. කිසිම කෙනෙක් ප්‍රශංසා කරන්නේ නැහැ. කිසිම කෙනෙක් අපට අවවාද අනුශාසනා දෙන්නේ හැමෝම අපට කමටහන් දෙනවා ඉක්මනට rahat වෙන්න. මේ මගුල් සක්වලක් වැනි වූ පංචකාමයන්ගෙන් පිරිච්ච මේ නාම රූප වලින් ගොනු වෙච්ච මේ ලෝකේ ජීවත් වෙන්න එපා. පුළුවන් තරම් ඉක්මනට මේ කය මේකේ හා දාණය කරලා පිරිණිවෙන්න මේ ස්ථානයෙන් පිටත් වෙලා යන්න මේ ලෝකයේ දුකයි කියලා මේ මිනිස්සු අපට කියනවා මේ ධර්මය මේ භාවනා යෝගියා දකිනවා මේ ධර්මයේ දැක්කාම මේ ලෝකයේ හතුරෙකුත් නෑ මිතුරෙකුත් නෑ ඔක්කොම ඉන්නේ අපට භාවනා කමටාන් දෙන ලෝකෝත්තර කල්යාණ මිත්‍රයෝ භාග්‍යතුන් වහන්සේ එදා 2600කට කලින් පිරිණිවුණා අදත් තථාගතයන් වහන්සේ අපෙත් එක්ක ඉන්නවා වාගේ දැනෙනවා. ඇයි? ඒ භාග්‍යතුන් හරියතුන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරනකොට කොච්චර කමඨාන් දුන්නද මේ ලෝකෙට එච්චර කමඨාන් අපට ලැබෙනවා මේ ලෝක සත්‍යයේ මේ නාම රූප ධර්මතාවෙන්නේ යෝ මම් පස්සති යෝ ධම්මම් පස්සති යෝ ධම්මම් පස්සති යෝ මම් පස්සති යමෙක් මේ ධර්මයේ දකිනවා නම් තථාගත ගෞතම වන මාව දකිනවා යමෙක් තථාගත ගෞතමයන් වහන්සේ දකිනවා නම් එයා ඒකාන්ත වශයෙන්ම මේකේ නිර්වාණ ධර්මයේ දකිනවා එහෙනම් අපි මේ ලෝකයේ මිනිස්සු ඇසිරෙන සෑම දේ තුළම ධර්මයේ දකිනවා නම් කතා කරන වචන වලින් කමඨාන් ධර්මය අපි ශ්‍රවණය කරනවා නම් මේ නාම රූප හැම එකකින්ම අපි ධර්මයේ විතරක් ස්පර්ශ කරනවා නම් ඒ දැකලා තින්නේ තථාගත ගෞතමයන් වහන්සේ. එහෙනම් මේ ඉන්න ස්ථානයේ ජේතවනාරාමයේ බවට පත් වෙලා ජීවමාන භාග්‍යතුන් වහන්සේ අපි ඇස්වලින් දකිනවා උන්වහන්සේගේ බණ අපට ඇහෙනවා එහෙනම් මේ ලෝකයේ සෑම අවස්ථාවකදීම අපි භාග්‍යතුන් වහන්සේත් එක්ක ජීවත් වෙන මානසිකත්වය ඇදිලා ඉවරයි එහෙනම් මේ ගස් කොළන් දිහා බලනකොට එයාට පේනවා තථාගතයන් වහන්සේ මම මේකෙන් දකින්නේ කොහමද? ධර්මයේ නම් තථාගතයන් වහන්සේ මේකේ ජීවමානව ඉන්නාසේක්ද වැඩවාසය කරනසේක්ද කියලා බලනකොට එයාට පේනවා ඇත්තටම වැඩවාසය කරනවා. බලන්න මේ ගස්වල පල්ලෑ තියෙන අතු මෝරලා වැඩි ඒක කාපාට වෙලා වැඩි සමහර වේලිලා අතු වැටෙනවා. එනා උඩහතු වැටෙන්නේ නැහැ. ඒවා ලපටි ඒවා ශක්තිමත්. එහෙනම් පල්ලේ ආතු වැටෙන්න වැටෙන්න උඩහතු මෝරනවා ඒවත් වැටෙනවා. එහෙනම් වැඩිහිටියෝ මැරෙන්න මැරෙන්න අලුතෙන් ඉපදෙනවා. ඉපදෙන කට්ටිය වයසට ගිහිල්ලා ඒගොල්ලෝ තරවාගේ අතු වැටෙනවා වාගේ මැරෙනවා. එහෙනම් ඉපදිලා පැවතිලා මැරෙන ක්‍රමවේදය මේ ගාමට කියනවා කියන ධර්මය එයා ශ්‍රවණය කරනවා. මේ ධර්මය ශ්‍රවණය කරනකොට යට පේනවා මේ ගාට සම්බන්ධ වෙලා වතුර ටික ලබාගෙන ඔක්සිජන් වාතය ලබාගෙන ගයෙන් ලැබෙන පෝෂ්‍ය රසායනික ද්‍රව්‍ය ලබාගෙන හොඳට කොළම කොළ පාටට යා ලස්සන්ට ජීවත් වෙලා හිටියා. දැන් එයාට වේලිලා වැටෙන්න සිද්ධ වුණා. එහෙනම් මමත් මේ නාම රූප භුක්ති විඳිනකොට ධන දාන්න එකතු කරගෙන පෝසත් වෙනකොට අර කොළම කොළපාටට අරිත නිස්පාදනය කරගෙන ශක්තිමත් වෙටියා වාගේ මමත් අවුරුදු 100ක් විතර ජීවත් වෙන්න ධනවත් වෙලා ශක්තිමත් වෙලා ඉන්නවා. කොහොමද බැරි වෙලාවත් මේ ගයෙන් ලැබෙන වතුර ටික ලැබෙන්නේ නැතුව ගයෙන් ලැබෙන පෝෂ්‍ය ටික ලැබෙන්නේ නැතුව යනකොට අර ගයේ තියෙන අත් ක්‍රමානුකූලව කාපාට වෙලා ඒක වේලිලා ගැලවිලා වැටෙනවා වාගේ මම මේ ලෝකේ ජීවත් වෙනකොට මේ සෑම දෙයක්ම විසන්දි වෙනකොට මට මේ හැම දෙයක්ම අත්හැරලා යන්න සිද්ධ වෙනවා මගේ ගා මට අත්හරින්න සිද්ධ වෙනවා මම මේ ගා අල්ලාගෙන හිටියා මේ ගයේ ලස්සන මම් වශයෙන් පත්වනා නමුත් මට සිද්ධ වුණා ගැලවිලා යන්න. එහෙනම් මේ ලෝකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතය විසන්දි වෙන මොහොතේ අපට මේ සියලුම දේවල් දාලා ඉස්සතින් යන්න වෙනවා. එදාට මගේ ධනෙ කියලා මට කියන්න බෑ. මගේ දෙමව්පියෝ මගෙත් එක්ක එන්න ඕනේ කියලා මට ආරාධනා කරන්න බෑ. සෑම සියලු දේම අපි තියලා ඉස්සතින් අපි යනවා. හේතුව සසරේ ඇති ඒකයි. එහෙනම් මේ ධර්මතාවයේ දකින්නකොට ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවය තුළින් එයා අනිත්‍ය භාවනාව වඩනවා අනිත්‍ය භාවනාව තුළින් එයා කල්පනා කරනවා මේ ගා මට විශාල ධර්මයක් දේශනා කරනවා මම මේ ලෝකේ වාඩි වෙලා මේ දකින්න දේ තුළින් මම දැවෙනවා ගැටෙන ගැටෙනකොට මම දැවෙනවා ලෝභයෙන් ඇලෙනකොට දැවෙනවා. එහෙනම් මේ දැවීමෙන් තමයි මම පටන් ගත්තේ. දැන් මගේ ඥාණය වෙනස් වෙලා දැන් වෙනත් ක්‍රමයකට මේ භාවනාව වැඩෙනවා. දැන් තියෙන ක්‍රමවේදය මේ දකින රූප වලට මං ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. මේ ඇති වෙලා නැති වෙලා යන වේලිලා වැටෙන කොළවලින් මට පේනවා මමත් කවදාරි දවසක මේ වේලිච්ච කොළයක් වාගේ වැටෙන්න එපාය. කවදාරි දවසක මේ ගස්වල කොළ පාට කොළ කා පාට වෙලා පිච්චිලා වේලිලා පොළවට පස් වෙලා යනා වාගේ මමත් මේ මා පොළවේ කවදරි දවසක අවසන් උස්ම වෙලා පොළවට පස් වෙන්න එපාය. එහෙනම් මරණානුසතිය මට මේ කොළ කියලා දෙනවා මරණානුසති ධර්මතාවය උගන්වනවායි කියලා සාදුකාරයක් දීලා ඒ භාවනාව වඩනවා ගාදියා බලාගෙන මරණානුසතිය දලු කොළ ටික දකින්නකොට යාට තේරෙනවා ඉපදුනා කියලා පොඩ පොඩ කොළපාට වෙලා මෝරනකොට එයා දන්නවා ජීවත් වෙනවා පැවතෙනවා කියලා. කාපාට වෙනකොට එයා දන්නවා ලෙඩ වෙනවා කියලා. වේලිලා වැටෙනකොට එයා දන්නවා මැරෙනවායි කියලා. එහෙනම් සතරමා නිමිති දකිනවා මේ ගස් වලින්, කොළ වලින්, දළු වලින් මේ සතරමා නිමිති දකින බෝධිසත්වයෙක් වෙලා අරියත් බෝධියෙන් පිරිණිවෙන්න එයාගේ විඥානයේ දැන් ක්‍රමානුකූල සූදානම් වෙමින් පවතිනවා. මේ ඥානය පාළ වෙලා මේ කොළවල මේ සතරමා නිමිති තියෙන බව දැකලා මරණානුසතිය වඩනවා අනිත්‍ය භාවනා වඩනවා මැරිලා වැටිලා පොළොවට පස්සෙන දේ තුලින් පිළිකුල් භාවනා වඩනවා මේ විදිහට මේ හැම භාවනාවක්ම ගස්කොළන් වලින් වඩන්න දක්ෂ වෙලා මේ හැම දේ තුළම ධර්මතාවයක් පවතිනවා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය තුළ මේ ලෝකේ নানা ප්‍රකාර විදියට අපි මුලා වෙලා මේවා අත්පත් කරගෙන භුක්ති විඳින්න ගිය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න ඔක්කොම අත්හරිනවා කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හැමදේම නිරෝධ කරලා මේ ධර්මතාවයට සමවැදිලා මේ සෑම දෙයක් තුළම යා බුදුහාඳුරෝ දකිනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ හැමතැනම යාට කමඨාන් ලැබෙනවා, භාවනා ලැබෙනවා. සෑම තප්පරයක් ගන්න යා ಗುಣ වඩනවා. එයා කල්පනා කරනවා මේ ගස්කොළන් විතරයි මට තියෙන්නේ මං තාපසයෙක් වනයේක ඉන්නේ මම මෛත්‍රී භාවනාව වඩන්න කැමතියි. හැබැයි පුද්ගලයෙක් සත්වයක් මට නෑ මෛත්‍රී කරන්න. කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් එයා දිහා බලාගෙන මට මෛත්‍රී වඩන්න පුළුවන්. කොහොමද මම මෛත්‍රිය වඩන්නේ කියලා ප්‍රඥායසෙන් ගස්තියා බලනකොට ගස්තික කියනවා මෛත්‍රී භාවනාවට කමඨානත් අපි දෙන්නම් වඩන්න. බලන්න මේ ලෝකයේ කොච්චර නරක මිනිස් සිටියත් කොච්චර හොඳ මිනිස් සිටියත් අපි සියලෝම අපද්‍රව්‍ය වායු ආස්වාස කරලා ප්‍රාස්වාසයේ වශයෙන් අපි ප්‍රාණවායුව ලෝකෙට දෙනවා මිනිස්සු ජීවත් කරවන්න. එහෙනම් අපි හොඳ මිනිස්සු නරක මිනිස්සු කියන ભેදයක් නැහැ. සත්පුරුෂ අසත්පුරුෂ කියන තරාතිරම් ભેදයක් අපට නැහැ. අපි මේ ලෝකෙටම ප්‍රාණවායුව නිෂ්පාදනය කරනවා ලෝක සත්වයා ජීවත් කරන්න. ඒ වගේ කිසිම කෙනෙකුගේ ಗುಣ බලන්න එපා. හොඳ මිනිස්සු නරක මිනිස්සු තෝරන්න, පැල තෝරන්න යන්න එපා. ඕනම මිනිසෙක් ඕනම දෙයක් කරපුවාදෙන් ඔයා යාපත කරන්න හැමදාම මේ අයගේ විමුක්තිය පිණිස වැඩ කරන්න යාපත් දේ විතරක් ඒගොල්ලන්ට කියන්න අපි වාගේ වෙන්න අපිත් මෛත්‍රී භාවනාව මේ වඩන ගමන් තමයි ඉන්නේ මේ සෑම නාම රූපයක්ම ගහක් කොළක්ම මෛත්‍රී භාවනාව වඩනවා හේතුව අපි ගස් කොළන් වශයෙන් ජීවත් වෙන තාක්කල් වර්ෂාව ලැබෙනවා මේ මා පොළවේ ආහාර පාන නිෂ්පාදනය වෙනවා කුරුල්ලෝ කීයකට අපි දාන්නේ දෙනවද මේ ලෝකේ ජීවත් වෙන්න කී දෙනෙකුට අපි සෙවණ දෙනවද කී දෙනෙකුට අපි සරණ යනවද එහෙනම් අපි වාගේ ඔයත් මේ ලෝකෙට සෙවණක් වෙන්න අපි හැමදාම කන්නෙන් කන්නට පළහට අරගෙන මේ කුරුල්ලන්ගේ සත්තුන්ගේ අපි ආහාර පාන වෙලා ඒගොල්ලන්ගේ මේ මානසික අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. ඒ බඩගින්න නිවා දමනවා. ඒ වගේ ඔයත් දන් දෙන්න මේ ලෝකයාගේ කුසගින්න නිවන්න අපිත් දන් දෙනවා ඔයත් දන් දෙන්න ගස් කොළන් වල අපි දාන පාරමිතාව පුරනවා ඔයත් මිනිසෙක් වෙලා දාන පාරමිතාව පුරන්න කියලා බලන්න දාන පාරමිතාවට කමටාන් දෙනවා ඔච්චර මේ ලෝකේ අපද්‍රව්‍ය තිබුණාට ඒ හැමදේම දරාගෙන යාපත් ප්‍රාණවායුව එළියට ඕනම කෙනෙකුට ජීවත් වෙන්න ගන්න කියලා බලාපොරොත්තුවක් නැතුව නිකුත් කරනවා වාගේ අපිත් මේ ලෝකේ සෑම මොහොතම යහපත කළ යුතුයි ආශිර්වාද කළ යුතුයි සියලෝම කෙනාට ලෝකෝත්තර නිවීම පිණිස උදව් කළ යුතුයි අන්න මෛත්‍රී භාවනාව මේ සෑම ගහකොළක්ම අපට කියලා දුන්නා තේරුම් කරලා දුන්නා අන්න මේ විදියට බලනකොට මේ තාපසයා කල්පනා කරනවා ගම්මානයකට ගිහින් මට කරන්න දෙයක් නැහැ. මිනිස්සු සත්තු ආශ්‍රය කරලා මට කරන්න දෙයක් නැහැ. මේ ගස් කොළන් ටික මට 84 දාම කියලා ඉවරයි. දාන පාරමිතා මට ඉගන්නවා. බලන්න මේගොල්ලෝ සීල පාරමිතාව ඉගන්නවා. කිසිම කෙනෙකුගේ කිසිම දෙයක් හොරකම් කරන්නේ අත්තක් කපාගත්තයි කියලා නඩු කියන්න යන්නේ ගෙඩි ටික කඩාගත්තයි කියලා කාට විරුද්ධවත් පොලිසිය පැමිණිලි දාන්නේ ඕන මිනිසෙක් ඕන මිනිසාවක් පීඩාවක් කර කරපුවා දැන් අපි නෙමෙයි වචනයක් කියන්නේ කියලා බලන්න කන්ති පාරමිතාව මොනතරම් ලස්සනට පුරනවද මෛත්‍රී පාරමිතාව පුරනවා කන්නෙන් කන්ට ගෙඩි පූජා කරලා දාන පාරමිතාව පුරනවා මේ ලෝකයේ කිසිම සත්වයකගේ සිතට කයට ඉන්සා පීඩා කරන්න ඕනම කෙනෙකුට මේ අතවල ලගින්න පුළුවන් ඕනම කෙනෙකුට කූඩු අදාගෙන ඉන්න පුළුවන් ඔප්පු හදන්න ඕනේ ඉඩම් වල හදන්න අවසර ගන්න ඕනේ ඕනම කෙනෙකුට ඕනම ස්ථානකින් ඇවිල්ලා ඉන්න අවසරයි එහෙනම් බලන්න සීල පාරමිතා කොච්චර වැඩිලාද කියලා එහෙනම් මේ දස පාරමිතාව මේ ගස්කොළන් වලින් දැකලා මේක තුලින් පන්සිල් රකින්න පුළුවන් මෛත්‍රී භාවනා වඩන්න පුළුවන් දාන පාරමිතාව පුරන්න පුළුවන් කියන ධර්මතාවයන් දකිනකොට මේ භාවනා යෝගියා ගොඩාක් ප්‍රඥාවටපත් වෙලා එයාගේ ප්‍රඥාව අධික ලෙස මෝරලා දැන් මේ ලෝකෙ හැමතැනම එයාට චතුරාර්ය සත්‍ය තේරෙනවා. ඇයි මේ ලෝකේ හැම දෙයක්ම මම දැක්කාම ලස්සනයි කියලා හිතනකොට මට ඒක අයිති කරගන්න හිතෙනවා ලස්සන ගස් යට මට ඉන්න හිතෙනවා ඒ එවන භුක්ති විඳින්න හිතෙනවා අයිති කරගන්න හිතෙනවා අන්න ලෝභය ඇති වුණා කාලෙන් කාලට ගස්වල කොළ හැලෙනකොට එවන අඩු වෙනවා කෙඩි ගෙඩි නැති කාලේ ආහාර පාන නැහැ. එතකොට තරහා යනවා. ඇයි द्वේෂය අට අරගෙන එහෙනම් මේ නාම රූප දිහා බලනකොට මේ නාම රූප ධර්මතාවය තුළින් ලෝභ දේශ මොහ මන් තුළ ඇති වෙලා මම ක්‍රමානුකූල විනාශ වෙමින් පවතිනවා මම දන්නේම නැහැ මන් තුළ මේ ලෝභය නිසා ద్వේෂය නිසා මෝහය නිසා ගින්නක් අටගත්තා ලෝභ ගින්න, ద్వේස ගින්න, මෝහ ගින්න, රාග ගින්න, වෛර ගින්න මේ ගෙන් නිසා මම සෑම තප්පරයක් ගානේ පිච්චි පිච්චි ලිපේ ඉඳලා තියෙන්නේ. එහෙනම් මම හබලක රත් වෙනවා වාගේ මට පිච්චි පිච්චි හිටපු මට මේ ඥානය පාළ වෙච්ච නිසා දැම්මට පුළුවන් ලෝකෝත්තර මේ දේවල් එක ගනුදෙනු කරන්න සෑම තප්පරයක් ගානේ මොහොතක් ගානේ මේ සෑම දෙයක් එක්කම ජීවත් වෙන්න පුළුවන් කියන ඒ මානසිකත්වය ඇති වෙලා මේ භාවනා යෝගියා මේ සෑම නාම රූපයක් දිහා දැකලා මේක තුල පවතින 84000ම දකිනවා දුකට හේතුව බලාපොරොත්තුව බලාපොරොත්තුව නිසා දුක ඇති වෙනවා බලාපොරොත්තුෙන් දුක ඇති වුනාම දුකට හේතුව බලාපොරොත්තුව නැති කිරීම බලාපොරොත්තුව නැති කරාම තමයි දුක නිරෝධ වෙලා යන්නේ එහෙනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය මෙයා මේ ලෝකේ දකිනවා එදා මං ගා දැක්කා ගයෙන් ඇති වෙන ගෙඩි දිහා දැක්කා. ගෙඩි වල පැණි රසට මං කැමති වුණා. එහෙනම් අඹ ඇදිලා, පැහිලා හිදෙනකම් මං වාඩි වෙලා හිටියා අඹ ගෙඩියක පැණි රස විඳින්න. අන්න බලන්න අවිද්‍යාව පාළ වෙලා, අවිද්‍යාපච්ච සංඛාර පාළ වෙලා, සංඛාරපච්ච විඥාන පාළ වෙලා, විඥානපච්ච නාම රූප පාළ වෙලා, නාම රූපපච්ච සලායතන පාළ වෙලා, ජාති ජරා භව දුක්ඛ ඇති වෙච්ච ඇති. එහෙනම් මම මේ ලෝකයේ නාමයේ රූපයේ දැකලා මුලා වෙනකොට බලාපොරොත්තු ඇති කරනකොට ලෝභය ඇති කරනකොට ඒක මගේ අයිතියට ගන්න බලාපොරොත්තු මං කටයුතු කරනකොට මම ගැටි ගැටි හැලි හැලි මම පටිච්ච සමුපාද ධර්මයේ මං යනවා ඒ චක්‍රේ මම නිරත වෙනවා එහෙනම් මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් අරගෙන අනිත්‍ය භාවනාව කරලා පිළිකුල් භාවනාව කරලා මෛත්‍රී භාවනාව කරලා මේ සෑම සංඥා සංස්කාර ධර්මයක් තුලින්ම පරිපූර්ණත්වයටපත් වෙච්ච මේ භාවනා යෝගියා මොන වගේ ඥානයකටපත් වෙලාද කියලා බලනකොට සෑම තප්පරයක් ගානේ සියුම් දේවල් පමණක් Taman තුල සිදුවෙන හැම දෙයක්ම විදර්ශනාවෙන් දකින්න අනාගාමි ඵලයටපත් වෙච්ච උත්මයෙක් බවටපත් වෙලා ආස්වාසේ ප්‍රාස්වාසේ පවතින උණුසුම මත සිත පීඨා සීය පවත්තන භාවනා යෝගියා අනාගාමි ඵලයේ ඉඳගෙන ඒ අනාගාමි ඥාණයෙන් මේ ලෝකෙ දිහා බලනකොට එයාට තේරෙනවා මේ ලෝකේ හැමදේම පරිපූර්ණ වෙලා පවතිනවා කිසිම දෙයක අඩුවක් නැහැ අඩුව තිබිලා තින්නේ මන් තුළ මමයි මේක ලස්සනයි කියලා එකක් අදාගත්තේ මමයි කැතයි කියලා එකක් අදාගත්තේ මම මිනිසියෙක් දිහා බලලා අනේ මේ අවලක්ෂණ මිනිසෙක් කියලා කියනවා බලනකොට එයා ලස්සනයි කියලා එයාවත් කසාද බැඳලා දරුවොත් අදාගෙන ගෙවලුත් අදාගෙන ජීවත් වෙන මිනිස්සු නැද්ද එහෙනම් මට කැතයි කියන කෙනා තව කෙනෙකුට ලස්සන නම් ඇත්තටම ලස්සන කැත තියෙන්නේ මගේ ඇස්වල මිසක් මේක ස්වභාව ධර්මයා තුළ පවතින ප්‍රශ්නයක් නෙමෙයි යම්කිසි පොඩි කෙනෙකුට ගල් කැටයක් දීලා පුතා මේක වටිනවා කිව්වා මෙයා විසි කරනවා හේතුව ගල් කැටයට කන්න බෑ නමුත් ඒක මණිකක් කියලා අපිනේ දන්නේ ඒක කෝටියක් විතර වටිනවා කියලා අපි දන්නවා උනාට අර පොඩි එකා එක විසි කරනවා ඒක යාට වටින්නේ හැබැයි රුපියල් 75ක් 100ක් විතර වටින කිරි බෝතලේ දුන්නාම මණික් කැටේ විසි කරලා අරක වඩාගෙන ඉන්නවා ඒක බිමවත් තියන්නේ හේතුව එයා දන්නවා මේක බිව්වාම බඩගින්න නිවෙනවා කිරි බෝතලයට කෝටියක් වටින මණිකට වඩා වටිනවා එහෙනම් මේ ලෝකයේ වටිනාකම තීරණය වෙන්නේ අපේ ප්‍රත්‍යක්ෂ ඥාණයට අනුව. ලස්සන කැත තීරණය වෙන්නේ අපේ ඇස් දෙකේ චක්කු ප්‍රසාදයට අනුව. හොඳ නරක තීරණය වෙන්නේ සෝත ප්‍රසාදයේ තියෙන තැම්පතුවට අනුව. රස තීරණය වෙන්නේ අපේ ජීවා ප්‍රසාදයට අනුව. එහෙනම් ගඳට සමහර අය කැමති ගඳ හිඹලා බලලා තමයි තීරණය කරන්නේ මේක ගඳයි කියලා. අපි කියනවා මේක පිළුණු වෙලා පිළුණු වෙලා නම් විසි කරන්න ඕනේ. එයා විසි කරන්නේ හිඹලා බලලා තීරණය කරන ඇත්තටම පිළුණු වෙලා. එහෙනම් ඒ ගඳට කැමති නිසා එයා හැම දෙයක්ම හිඹලා බලලා තීරණය කරනවා. සමහර අය ගඳට අකමැති. එයා ඉඹින් නැතුව විසි කරනවා. එහෙනම් මේ නාසයට දැනෙන ගඳ සුවඳ තීරණය වෙන්නේ අපේ ඡන්දය මත ඡන්දය කැමැත්ත නම් එයා ඉඹලා බලලා තීරණය කරනවා ඡන්දය අකමැත්ත නම් එයා ඉඹලා බලන්නේ නැතුව විසි කරනවා එහෙනම් නාසයේ තියෙන ජීවා ප්‍රසාදය ගහන ප්‍රසාදය පොට්ටබ්බ ප්‍රසාදය මත තමයි මේක තීරණය කරන්නේ එහෙනම් මිනිස්සෙගේ ඇසිරීම රටාව අපට යාපතා කමටාණක් වෙනවා අපේ ප්‍රඥාව මෝරලා තිබුණා නම් යමකගේ ඇසිරීම රටාව අපට අයාපතක් වෙනවා කනගාටුවට හේතුවක් වෙනවා ප්‍රඥාව මෝරලා නැත්තම් එහෙනම් කෙනෙකුගේ චර්යාව ලෝකෝත්තර කමඨාණක් භාවනාවක් නිර්වාණ පණිවිඩයක් වෙන්නේ ඒක නොවන්නේ අපේ ප්‍රඥාව මත තීරණය වෙන ධර්මතාවයක්. එහෙනම් මේ ලෝකයේ කිසිම තැනක අඩුවක් නැහැ. හැමදේම පරිපූර්ණ වෙලා ප්‍රඥාවේ අඩුව නිසා මට මේකේ හැදපේනවා මම මේවා ඇදේට දකිනවා ඒ නිසා ජීවිත කාලෙම මම මේවත් එක්ක ඇලි ඇලි ගැටි ගැටි දුක් විඳ විඳ සසර යනවා මේ ධර්මතාවයේ මේ භාවනා යෝගියාට වැටුණාම මේ භාවනා යෝගියා ගොඩාක් සන්තෝෂ වෙනවා එහෙනම් ලෝකයේ අබමල් රේණුවක දෙයක්වත් අදණ්ඩ දෙයක් නැහැ අදණ්ඩ තියෙන තරමක් තියෙන්නේ බඹයක් විතර උස තියෙන කයේ අනේ සාදු සාදු මේක මට කලින් තේරුන්නේ දැන් මට තේරුණා. එහෙනම් මම මේක හදලා ඉවර කළාම මම මේ ලෝකයේ අයිතිය උරුමය අත්හැරෙනවා. මේ ලෝකයේ සංගණණයෙන් මම අයින් වෙනවා. ඒ කියන්නේ මම අරියත් බෝධියෙන් පිරිනිවෙනවා කියන ඒ අවබෝධ ඥානය කරනකොටගෙන මේ භාවනා යෝගියා නැවත නැවත මේ නාම රූප ධර්මතාවයන් තුල මොනවද පවතින්නේ කියලා බලනකොට මේ භාවනා යෝගියාට විනිවිද පේනවා මේ ලෝකයේ මොකවත් හදන්න එළියේ නැත්තම් එළිය හදන්න නැහැ කියන තීරණයට ආවේ පටවියාපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ සතරමා පංචමා භූතවල අඩුවක් නැති නිසානේ එහෙනම් එළියේ පටවි අඩුවක් නැත්තම් ආපෝ අඩුවක් නැත්තම් වායෝ අඩුවක් නැත්තම් තේජෝ අඩුවක් නැත්තම් බඹයක් විතර ඔස තියෙන මේ පුද්ගලයෙක් සත්වයක් නැති මේ කය කාගේද මේකේ තියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ එහෙනම් එළිය සතරමා භූතයාගේ අබමල් රේණුව කඩුවක් නැත්තම් මේකෙත් අඩුවක් තියෙන්න බෑ එහෙනම් අඩුවක් තියෙනවා කියන දෘෂ්ටිය තමයි මාව පිරිනිවෙන්න තිබිච්ච බාධාව එහෙනම් මගේත් අඩුවක් නැහැ ලෝකෙත් අඩුවක් නැහැ එහෙනම් එයා ඉතනවා හැමදේම ඇති වෙලා නැති වෙලා යන්න අරිනවා දුක ලැබෙනවා ලැබෙන බව විතරක් දැනගන්නවා ඇයි ලැබුණේ කවුද දුන්නේ කියලා හොයන්න යන්නේ නැහැ. පාත්‍රය අල්ලාගෙන ඉටගෙන ඉන්නවා කැමැත්තෙන් දානවා මොනවාර එකක් දාපු බව දැනගන්නවා වළඳනවා ඇයි දුන්නේ මොකටද දුන්නේ මේක දුන්න කෙනාට පින් දෙන්න ඕනේ මොකවත් බලාපොරොත්තු නැහැ ඇයි අර සතරමා භූතයා මේ සතරමා භූතයාට එකතු වුණා පිළුණු වෙච්ච පිට්ටු කැල්ල සතරමා භූතයා ඒක වළඳන මේ බඹයක් විතර උස තියෙන කයත් සතරමා භූතයා ඒ භූතයා මේ භූතයාට එකතු වුණා නම් භූතියෝ දෙක අතර ගනුදෙනුවට මම මැදට පැනලා පින් අනුමෝදන් කරලා ිතවත්කම් අති ඇති කරලා নানা ප්‍රකාර ඇලිම් ගැටින් ඇති කරලා මං මොකටද අලුත් කර්මයක් අදන්නේ දුන්නා නම් දුන්නා එච්චරයි ඉවරයි මේ මානසිකත්වයටපත් වෙනවා ඒ වගේම මිනිස්සය පොළු පාරක් පූජා කරනවා පොළු පාරක් වැදුනා වැදුන බව දැනගත්තා දැනගත්ත මතකයේ සිටිවිල්ලේ පවතිනවා ඒ සිටිවිල්ල අත්තරියා අමතක වුණා කවුද ගැව්වේ මොන වගේ පොල්ලකින්ද ගැව්වේ ඇයි ගැව්වේ කියලා හොයන්නේවත් ඇරෙන්නවත් බලන්නේ නැහැ ගාපු කෙනාගේ රූපේ බලන් රෝමනත් නැහැ ඒ පොළු පාර වැඩිච්ච ගමන් ඒමම යනවා කෙනෙක් දන් දෙන්නේ බයිනවා දන් දුන්නේ දුන් නැති බව දැනගත්තා දැනගත්ත ගමන් පිටත් වුණා ඇයි බන්නේ මොකද්ද වැරද්ද මොකවත් හොයන්නේ දොස් කියන්නේ නැහැ මේ විදිහට මේ නාම රූපات එක්ක අවුෙන්නේ නැතුව සෑම තප්පරයක් ගානේ එයා නිරෝධගාමිනී ප්‍රතිපදාවේ ජීවත් වෙනවා ඒ ආර්යමා සංඝයාට මේ ලෝකයේ කිසිම කෙනෙකුට නාම රූප අදවන්නත් බෑ කර්මයක් නිර්මාණය කරන්නත් බෑ එයා මේ ලෝකයේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ නිරෝධගාමිනී තුල ඉන්නවා ඒ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයම ගනුදෙනු කරන සෑම තප්පරයක් ගානේ එයා කර්ම ගොඩ නැගෙන්නේ නැති විදියට ජීවත් වෙන ඒ මානසිකත්වය හදා ගන්නවා. එහෙනම් ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින උණුසුම මත සිත පීඩා සීය පවත්වන මේ කමඨාන වඩපු මේ භාවනා යෝගියා කල්පනා කරලා බලනවා මොකද්ද මම මේ මොහොතේ කරන්න තියෙන්නේ මොකවත් කරන්න නැහැ අම්බෙන දේ අම්බෙන්නේ මගේ යහපතට නම් නොලැබෙන්නේ නොලැබෙන දේ මගේ යහපතට නම් ලැබෙන්නේ නැහැ කියලා කියන දේ ලැබෙන්නේ නැත්තේ මගේ යහපතට නම් ලැබෙන දේ ලැබෙනවා කියලා තීරණය වෙන්නේ ඒත් මගේ යහපතට නම් හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන්නේ කර්මානුරූපීව නම් මට මේකේ මොකවත් වෙනස් කරන්න බැරි නම් එහෙනම් හැමදේම වෙන්න හැරලා බලාගෙන ඉන්නවා මොකවත් කරන්නේ නැහැ. එහෙනම් ඇයෙන් මොකවත් බලන්නේ නැහැ. පේන්න හරිනවා, පේන බව විතරක් දන්නවා. ඇයෙන් නැහැ, ඇයෙන්ද හරිනවා. කතා කරන්නේ ඒ මොහොතේ පාළ වෙන ලෝකෝත්තර චේතනාවට අනුව කතා කෙරෙන්න හරිනවා. එයා කවදාවත් වචන පාලනය කරන්නේ අදහස් පාලනය කරන්නේ උදාහරණ උපමා කෙනහර ඒ දේශනාව අලංකාර කරන්නේ ඒ මොහොතට පාලවන ඥානයට අදාළ වචන ටික කියලා එයා නිස්සබ්ද වෙනවා. ඒකේ අයිතිකාරය එයා නෙමෙයි. හේතුව එයා නෙමෙයි කතා කරන්නේ. සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච මේ බඹයක් විතර උස තියෙන කය තුල පවතින ධර්මය කතා කරනවා. එයා ඒකට සමවදිනවා. කතා කෙරෙන්න අරිනවා. කතා කතා කරන්නේ පේන්න හරිනවා බලන්නේ නැහැ. ඇයෙන්න හරිනවා අහන්නේ නැහැ. එහෙනම් දැනෙන්න හරිනවා දැනගන්නේ නැහැ. සිතෙන්න හරිනවා සිතන්නේ නැහැ උවමනාවෙන්. මේ විදිහට ආයතන හයම සතරමා භූතයාට පූජා කරලා දානයක් කොට පරිත්‍යාග කරලා මම කියලා කෙනෙක් නැහැ. පුද්ගලයෙක් කියලා කෙනෙක් නැහැ. සත්වය කියලා කෙනෙක් නැහැ. සෑම තැනම සතරමා භූතයන් පමණක් පවති. සතරමා භූත සතරමා භූත සමග ගනුදෙනු කරති. මේක සතරමා භූතයාගේ ප්‍රශ්නයක් මගේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා නිදාස් වෙනවා. නිදාස් වෙනකොටම විමුක්තියටපත් වෙනවා. ඒ తප්පරෙම එයා හරියත් බෝධියටපත් වෙනවා. ඒ කියන්නේ එයා වැඩ නිමා කරපු උත්මයෙක්. එනං ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින උණුසුමට සිත පීඨවලා සිය පවතන භාවනා යෝගියා අරියත් ඵලයෙන් පිරිණිවෙන්නට අවශ්‍ය වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ කරලා ඉවරයි. එහෙනම් අපේ ජීවිතය තුළ අපි මේ ආනාපානා සති භාවනාව මේ වෙනකොටත් මට්ටම් 40කින් අපි පුරුදු කළා. ඒ මට්ටම් 40කින් විශේෂ කමඨාණක් තමයි ආස්වාසේ ප්‍රාස්වාසේ පවතින උණුසුම මත සිත පීඨා සීය පවතන කමඨාන. එහෙනම් ඒ කමඨාන වඩන භාවනා යෝගියා ඉස්සෙල්ලාම උණුසුම දැනගන්නකොට උණුසුම කියන්නේ පිච්චෙනවා කියන එක. මම පිච්චෙන්නේ නාසයෙන් විතරද? ඇයි ඇස් වලින් රාගයෙන් මන් දැවෙන්නේ නැද්ද? ලෝභයෙන් දැනෙන්නේ නැද්ද? ද්වේෂයෙන් දැනෙන්නේ නැද්ද? ඇයෙන ශබ්ද වලින් ලෝභ දේශ මොහ රාග වලින් දැවෙන්නේ නැද්ද? මේ දිව පිනවන්න රසවලට මම මත් වෙලා දැවෙන්නේ නැද්ද? කායික චර්යාවලට ඇඟීම් වලට වාල් වෙලා කාමයෙන් මත් වෙලා මම දැවෙන්නේ නැද්ද? මනෝ සංචේත වලින් සිටිවිලි වලින් මම උඩඟුවෙන් ආහංකාරකමෙන් දැවෙන්නේ නැද්ද? එහෙනම් මේ ගිනි වර්ග ටිකයට අවබෝධ වෙන්න ඕනේ ආයතන හයේම ලිප් හයක් තියෙනවා හැම ආයතනයෙම දරදාලා අවුලවනවා අවුලවමින් පවතිනවා එහෙනම් මේ ගින්න තමයි මේ द्वේෂයට හේතුව සංසාරේ ඉපදෙන්නට හේතුව මේ සෑම දුකටම හේතුව මේක අවබෝධ වුණ ගමන් මේ භාවනා යෝගියා ක්‍රමානුකූලව මේ නාම රූපات එක්ක පවතින මේ ඇලීමේ ගැටීමේ ස්වභාවය අවබෝධ කරගෙන මේ ඇලීමේ ගැටීමේ ස්වභාවය තුල පවතින ලෝකෝත්තර විදර්ශනා ඥාණය ක්‍රමානුකූලව පියවරෙන් පියවරට මේ අවබෝධයෙන් ඇති කරගෙන ඒ ඥාණය තුලින් තමන්ගේ විමුක්තිය තමන් විසින් සකස ගන්නවා දැන් උන්වහන්සේ ජීවත් වෙන්නේ තපෝවනේ උන්වහන්සේ ජීවත් වෙන්නේ ජේතවනාරාමේ ජීවත් වෙන්නේ තථාගතයන් වහන්සේ සමග එහෙනම් මේ සෑම තැනම තථාගතයන් වහන්සේ දකින්න පුළුවන්කම තියෙනවා. සෑම තැනකින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිර්වාණ සත්‍ය ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. මේ සෑම දෙයක් තුළින්ම ඒ ආර්ය ශ්‍රාවකයාට පුළුවන්කම තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින්න පටිච්ච සමුප්පාදයේ දකින්න එහෙනම් ප්‍රියමනාප ලෙස කතා කරන්නේ කොහමද ප්‍රියමනාප ලෙස ප්‍රඥාවෙන් දකින්නේ කොහමද ප්‍රඥාවෙන් සවන් දෙන්නේ කොහමද ඇසිරෙන්නේ කොහමද ආර්ය අෂ්ටාංග මාර්ගයේ පේනවා බලන්න මේ ගස්ගල් තියෙන විදිය එල්ලෙන්නේවත් නැහැ කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් දෙන්නේ නැහැ තිබ්බ තිබ්බ තැන්වල තැම්පත් වෙලා ඉන්නවා එහෙනම් ඒ විදියට මගේ චරිතය තියෙනවා නම් මම මේ ලෝකයේ කාගේවත් සිතට කයට දුක් දෙන්නේ නැතුව ජීවත් වෙනවා නම් අන්න සම්මා වායාම යාට තේරෙනවා. ඒ විදිහටම මේ ගස් කොළන් වලට කොච්චර කැත විදිහට බැනලා බලන්න එක වචනයක්වත් ඒගොල්ල කියනවද කියලා අතු කපලා බලන්න, gedi කඩලා බලන්න, කිසිම විදියකින් ඒගොල්ල අපට විරුද්ධ වෙන්නේ නැහැ අපට විරුද්ධව චෝදනා කරන්නේ නැහැ මේ විදියට කවුරු අපට මොනවා කියලා බැන්නත් මොන විදියෙ නිନ୍ଦා පීඩා අපාස කෙරුවත් ඒ හැම දෙයක්ම දරගෙන කන්ති පාරමිතාවෙන් අපට බණින හැමෝටම යහපත වේවා අපට නිନ୍ଦා අපාස කරන කට්ටියට යහපත වේවා කිසිම අබමල් රේණුවකින්වත් එයාට ඉන්සාවක් අකටයුත්තක් ඇති නොවේවා මේ කර්මයට මං සමාව දෙමි මේ කර්මයේ ඒ අයට පරිසම් නොදේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් අන්න මේ ගස්කොළන් වලින් එයා සම්මා වාචා ඉගෙන ගත්තා එහෙනම් සම්මා කම්මන්ත සම්මා ආජීව මේ හැම එකක්ම එයා මේ ගස්කොළන් දිහා බලලා ප්‍රත්‍යක්ෂ කරනවා හේතුව මේ ගස්කොළන් කොච්චර දේවල් ආගත්තත් ඒගොල්ලෝ ඕපාදෝප කියන්නේ පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප මුසාවාදා නැතුව ඒගොල්ලෝ තැම්පත් වෙලා ඉන්නවා වාගේ මමත් මේ කනේ මොනම දේ ආගත්තත් මේ ලෝකේ කාටවත් දොස් කියන්නේ නැහැ. මේක තව කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන විදියට මේක දුස්සීල වශයෙන් ප්‍රකාශ කරන්නේ බලන්න එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගස්කොළන් වලින් ප්‍රත්‍යක්ෂ කරන ඇති මේ ගස්කොළන් වලින් කොළ වේලිලා වැටෙනකොට අනිත්‍ය ධර්මතාවයේ වටා ගන්න ඇති මේ ගස්කොළන් ආස්වාස ප්‍රාස්වාස කරන්න ප්‍රාණ වායුව නිස්පාදනය කරලා සෑම කුරා කුඹියෙකුටම කුරුල්ලෙකුටම සතෙකුටම එවන දීලා මෛත්‍රිය කරන තුලින් මෛත්‍රී පා පාරමිතාව ඒ භාවනාව ප්‍රත්‍යක්ෂ කරපු ඇති මේ විදියට මේ භාවනා යෝගියා සෑම සංඥා සංස්කාර ධර්මයක්ම 84000ක්ම මේ තපෝවනේ ගස්කොළන් එක්ක ඉඳගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන අරියත් බෝධියෙන් පිරිණිවෙන්න පච්චේක බෝධියෙන් පිරිණිවෙන්න සම්මා සම්බුද්ධත්වයෙන් පිරිණිවෙන්න අවශ්‍ය කටයුතු කරගන්නවා එහෙනම් මේ කමඨාන අපගේ ජීවිතයට අපට ලැබුණේ අපේ වාසනාවට අපගේ කුසලයට අපගේ පෙරපිනට එහෙනම් මේ කමඨාන හොඳේ සිතට තැම්පත් කරගනිමු අපගේ සිතේ නිදන්ගත කරගනිමු නැවත නැවත මතකේ තබාගෙන මෙනෙහි කරමු සෑම තප්පරයක් ගානේ මේ කමඨාන නැවත නැවත අපේ භාවනාවක් වශයෙන් නිවන් කමඨානක් වශයෙන් වඩමු. එහෙම වඩලා අපි ලබාපු මිනිසත් භවයේ අපගේ සංසාර විමුක්තිය පිණිස මේ භාවනාව කමඨාන අපගේ පිරිණිවීම පිණිස හේතු වාසනාම කරගනිමු. ඒ වගේම අපි ලබාපු මිනිසත් භවයේ මේ කමඨාන අද ඉඳලා අපි ප්‍රායෝගික පුහුණුවට නිරත කරමු. කමඨාන් දේශනාවක් දෙන්නේ ඒක ප්‍රායෝගිකව සිදු කිරීම පිණිස. එහෙනම් අද ඉඳලා අපි අලුතෙන් භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න අලුත් ජීවිතයක් පටන් ගනිමු. ඒ ජීවිතයේ තමයි ආස්වාසේ ප්‍රාස්වාසේ පවතින උණුසුම මත සිත පීඩා සීය පවත්නවා කියන කමඨාන මේ තප්පරේ ඉඳලාම අපි පුරුදු කරන්න ඕනේ හැට පේන දේවල් වලින් දැවෙන්නේ නැතුව ඉන්නත් කනට හැෙන්නේ නැති තියෙන දේවල් වලින් දැවෙන්නේ නැතුව ඉන්නත් කතා කරන දේවල් වලින් द्वේෂය අට නොගන්න විදියටත් ස්පර්ශය තුළින් හැඟීම් වලින් අපි දැවෙන්නේ නැතුව ඉන්නටත් අපට සිතෙන සිතුවිලි වලින් තරහා ඇති නොවෙන්නටත් අපි වග බලා ගන්නට ඕනේ මේ ආකාරයේ द्वेषසාගත මට්ටම් වලින් අපි නිදාස් වෙලා මේ ගිනි වලින් අපි නිදාස් වෙලා මේ උණුසුම මත සිත පීඨා සීය පවත්තන කමඨාන අපගේ නිවන් කමඨාන අපේ නිවන් මාර්ගය අපේ අවසාන ධර්ම දේශනා බවට පත් කර ගන්නට ඕනේ ඒ වගේම මේ කමඨාන් දේශනාව සෑම තප්පරයක් ගානේ අද ඉඳලා පුරුදු කරලා ඇකිතරම් ඉක්මනින් මේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුලදී සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන පළවලටපත් වෙලා මේ ලබාපු මිනිසත් භවය තුල ඒ කාන්ත වශයෙන්ම අරියත් බෝධියටපත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේම සියලෝම දෙනා පිරිනිවෙන්න අවශ්‍ය කටයුතු මේ කමඨානේ භාවනාවෙන් අපට සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි